අපි ඒ වෙනුවට මාතෘකා වශයෙන් තියාගත්තේ මේ දස කතා ඒ දස කතා කියන මාතෘකාව ගැබ් වෙලා තියෙන්නේ මේ ගිහ සූත්‍රයේ මේ ගිහ සූත්‍රය පොත්පත් බලන කෙනෙකුට ත්‍රිපිටකයේ කුද්දක නිකායේ උදාන පාළිය දැක ගන්න පුළුවන්. ඒ උදාන පාළියේ මේ ගිය සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ විසින් ප්‍රධාන වශයෙන් අපරිපක්කාය චේතෝ විමුක්තිය පරිපක්කාය සංවත්තති කියන නොමුහුන් කුරා ගියා වූ නොමේරුවා වූ චේතෝ විමුක්තිය මුහු කුරවා ගැනීම සඳහා මෝරවා ගැනීම සඳහා උදව් උපකාර වෙන ਸਰවඥතා ඥාණයට වැටහෙන කරුණු පහක් ඒ මේ ගිය කියන උපස්ථායක ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන ඒ සූත්‍රය තමයි මේ ගිය සූත්‍රය කියලා සඳහන් කරන්නේ. අපි මේ යන්නේ හත්වෙනි ධර්ම දේශනාව මේ මේ ගිය සූත්‍රය මුල් කරගෙන. මේ වෙනකොට අපි මේ සරුවචනාංශයේ විසින් ඉදිරිපත් කරන ලදී කරුණු පහෙන් මුල් කරුණු කීපයක් ගෙවම් කරලා අවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය වගේ කරුණු තුන්වෙනියට තමයි සඳහන් වෙන්නේ අபிසල්ලේ කිය කතා චේතෝ විවරණ සප්පායා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය අபிසමාය සංවද්දති සියයති ඉදං මේ අප්පිච්ච කතා සම්තුට්ටි කතා කියන ඒ pāli පාඨය. ඒකෙන් සඳහන් වෙන්නේ අර කලින් කිව්වා වගේ මුහුකුරවලාගේ නැති වුණා වූ චේතෝ විමුක්තිය. ඒ කියන්නේ හිතේ සමාධිය මුහුකුරවා ගැනීම සඳහා නොමේරි නොපැසවා ඇත්තා වූ සමාධිය චේතෝ විමුක්තිය පැසවා කර ගැනීම සඳහා මෝරවා ගැනීම සඳහා අபிසල්ලේ කිය කතා චේතෝ විවරණ සප්පායා කියලා සරුවඥානසේ කාරණාවක් ඉදිරිපත් කරනවා. ඒ කාරණාව තමයි මේ වචිද්්වාරයට සම්බන්ධ එක පැත්තකින් තමයි සම්බන්ධ. වචිද්්වාරයට සම්බන්ධ කළ යුතු කතා. නැත්නම් ධර්මී ධම්මීවා කතා කියලා අනිකුත් තැන්වල සඳහන් වෙන විදිහට ධාර්මික කතාවක් කියන්නේ මොනවද? ඒක අපි කොහොමද අපි ළඟ තියෙන මේ වික්ෂිප්ත මනස එහෙම නැත්නම් උද්ධච්ච කුච්චාදී මනස් සමාධියට විරුද්ධ කොටස් දුරු කරලා සමාධිය මුහු කරවා ගන්නට උදව්පකාර වෙන්නේ කියන එකයි මේ කාරණාවදී මතු කරලා පෙන්නන්නේ. ඉතින් මේ මේ ගිය ස්වාමීන් වහන්සේට වෙච්ච සංගතිය තමයි උන්වහන්සේ සරුවචනාංශේ ළඟ උපස්ථායක වශයෙන් කටයුතු කරන කාලේ සරුවත් ජනතික චාරිකාව කටනවා චාලිකා පබ්බතේ නැත්නම් චාලිකාව කියන ගමේ. ඉතින් ඒ සරුවත් ජනසෙත් එකේ අසල වනසණ්ඩේක වාසය කරන අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේ ඒ ජන්තුගාම කියන අසල්වැසි ගෝචර ගාමයට පිණ්ඩපාත ගියාම බොහොම ලස්සන සිත් ගන්නාසුළු ඒ ගන්තරක් කිමිකාලා ගන්න ගංගතෙර අඹ වණයක් දැකලා ලොකු ආසාවක් පහළ වෙනවා මට අනේ මේ සරුවත්චනාසික උපස්ථානයේවත් නැතුව සම්පූර්ණ ස්වාධීනව මෙතනම යෙදී භාවනා කරන්න නැත්තම් කොච්චර හොඳ දෝ කියලා. ඉතින් ඒක ගිහිල්ලා සරුවත්චනාංශ මතක් කරපුවාම සරුවත්චනාංශේ මතක් කරනවා හොඳයි ඒකේ. කෝක වෙතත් මට මේ උපස්ථායකෙක් මේ අවස්ථාව වෙන නිසා පොඩ්ඩක් ඉවසන්නේ කියලා. ඉතින් මේ ශාන්සේ දෙසරයක් අවටිලි කරලා තුන් සැරයක් අවටිලි කරලා කියනවා නිකන් ස්වාමීන් වහන්සේ සරුවත්චනාංශ මතක් කරන ඔබ වහන්සේම කියනක අසාධාරණයි. මොකද ඔබ වහන්සේ සර්වඥතා ඥානය සාක්ෂාත් කරගෙන මුදුන්පත් වෙච්ච කියලා පැමිණිච්ච උත්තමී. මගේ තාම වැඩ ඉවර නැතුව තියෙද්දි මාව උපස්ථානට තියාගෙන මගේ වැඩේ පමා වෙනවා නෙවෙයිද කියන වගේ වචන ස්වරූපයක් සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මම මේ යන්නේ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන්නයි භාවනා කරන්නයි. ඉතින් ඒකයි මම මේ මට පමා වෙන්න බැරි කිව්වට පස්සේ සරුවචන් වහන්සේ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන්නට යනවා කියනවා නම් භාවනාවට යනවා කියනවනම් ඉතින් මම මොනවා කියන්නද? කාල වේලා දැනගන්නයි කියලා. ඉතින් මේ ශාන්‍යංශය අර අතකසා දාගෙන වගේ නමුත් ඒ විදිහට හැබැයි කතා බතා කරලා තමයි. මෙතෙන් ගිහිල්ලා භාවනා කරනකොට නොසිතපු ආකාරයට හිතේ විතර්ක බහුල වෙනවා. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. ඉතින් දවස් කීපයක් උත්සාහ කරනවා මේ ස්ථාන මාරු වෙච්ච නිසා වෙන්නද කියලා. කෙසේ කළත් විතක්ක බහුල භාවය නිසා නැවතත් සරුවචනාංශ ළඟට කියලා කියනවා ස්වාමීන් වහන්සේ මට නොතිබුණ විදිහට මේ විතක්ක බහුලත්වය ආව ඒ නිසා මම මොකද්ද කරන්න ඕන කියලා. අන්න එතෙන්දි තමයි සරුවචනාංශයේ මේ අපරිපක්කාය චේතෝ විමුක්තිය පරිපක්කාය සංවත්තති කියලා මේ හිතේ කීකරුකමක් හිතේ සමාධියක් හිතේ එකලාසයක් මුහුකුරවා ගැනීම සඳහා තමන් වහන්සේ දන්නා වූ සර්වඥතාඥාණයට වැටහෙන්නා වූ කරුණු පහක් ඉදිරිපත් කරනවා. ඒ තුන්වෙනි කතාව තමයි මේ ධම්මීවා කතා කියන එක. ධාර්මික කතාව. ඒ ධාර්මික කතාව අපේ සාමාන්‍ය ත්‍රිපිටකයේ අනෙකුත් දේශනාත් එක්ක උගන්වීත්‍යක සංසන්දනය කරලා බලනකොට නොකල යුතු තිරිසන් කතා කියලා જાතියකුත් පොතේ සඳහන් වෙනවා. තිරච්ඡාන කතා. ඒවට සාමාන්‍යයෙන් කියනවා දෙතිස් කතා කියලා. අංක 32ක් මාතෘකාව වශයෙන් දක්වලා තියෙන නිසා මේ අනිත් පැත්තේ මේ කියන ධාර්මික කතා දස කතා කියලා සඳහන් කරනවා අංක 10ක් දක්වන නිසා. එයින් අපි මේ වෙනකොට අප්පිච්ච කතා සන්තුට්ටි කතා කියන දෙක සාකච්ඡා කළා. ගිය වතාවදී අපි සන්තුට්ටි කතාව සාකච්ඡා කළා. ඉතින් අපිට අද තියෙන්නේ මේ පවිවේක කතා. විවේකය බහුල කරගන්නා සුළු කතා. ඒ කතා පැවැත්වීමෙන් අපරිපක්කාය චේතෝ විමුක්තිය පරිපක්කාය සංවත්තේ තමන්ගේ හිතේ තිබුණු ඒ කලකොල ගති නැතුව හිත එකලස් වෙලා සමාධිගත වෙනවාය චේතෝ විවරණ සප්පායා දැන් තමන්ගේ ඇත්තා වූ ඒ ගැටලු තැන් තමන් මේ වංචනික වශයෙන් හෝ ප්‍රපංච වශයෙන් හෝ එහෙම නැත්නම් අනුසේ වශයෙන් හෝ ක්‍රියාත්මක වෙන මේ ධර්ම කොටස් තමන්ගේ ගමනට බැලූ බැල්මට හොඳයි වශයෙන් පෙන්වන්නට යටි නූලෙන් අභග්ග කරන જાති තමා තුළ තියෙනා වූ මේ తত্ত্বය විවරණය කර දක්වන්නා වූද බාධක දුරු කරන්නා වූද චේතෝ විවරණ ඒ කියන්නේ චේතෝ විවරණ සප්පාය කතා. ඉතින් ඒ කතාවල මේ පවිවේක කතා කියන එක මේක සාමාන්‍යයෙන් අරණ්‍යගත පැවිදි ජීවිතයක සේයාවක් දක්වනවා. ඒක තමයි මේ අපිට සමාජික පැත්තෙන් බලනකොට පේන්නේ මේ විවේකය උනන්දු කරවන ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සංවත්තති කියන විදිහට ඒකාන්ත නිර්වින්දනය පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස අභිසමයේ පිණිස නමුනා වූ විවේකයක් අන්නේ විවේක කතා විවේකතා කියන එක එකක් විවේක කතා කියන එක තව එකක් විවේකතා කියලා කියන්නේ එයින් ඇති ඒ භාව ස්වභාවේ විවේකතාවය. අන්නේ විවේකය උනන්දු කරවන විවේකයේ ගත කරන ගම ඒ විවේකය උනන්දු කරවන කතාවලට කියනවා විවේක කතා කියලා. අන්නේ විවේක කතා අකිච්චලාභී අකිසරලාභී අකසිරලාභී කියන විදිහට නිතර බහුල වශයෙන් Tamanට ලැබෙන්නා වූ වෙහෙසකින් තොරව ලැබෙන්නා වූ පරිසරයක් හොයාගන්නයි කියලා. ඒක අර තද බල උද්ධච්ච කුච්ච වශයෙන් හෝ එහෙම නැත්නම් අපි අර කලින් නම් වශයෙන් සඳහා කරපු විහිංසාව එහෙම නැත්නම් ඒ කාමරාග හිතවිලි, ද්වේෂ හිතවිලි, විහිංසා හිතවිලි වගේ කියන ඒ වැරදි සංකල්ප බහුල ජීවිතකට කල යුතු උපක්‍රමයක් මේ කතා කරන්නේ. ඉතින් මේ පවිවේකතාවය කියනකොට සමාජ දර්ශනයක් වශයෙන් අපි මේ පිරිසෙන් වෙන් වෙලා අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා විජන වාතය ජනතාවකින් පිට වෙච්ච හුස්මක් නෙවෙයි අපිට ගන්න වෙන්නේ සම්පූර්ණ පිරිසුදු හුස්මක් ජන වාතය කියලා කියන්නේ ජනයා විසින් ප්‍රසවාස කරන ලද වාතය ඒක ඉතින් නගරවල බොහෝම ප්‍රකටයි විජන වාතය කියලා කියන්නේ කිසි කෙනෙකුගෙන් එවැනි කෙලසිච්ච නැති මාත්තු වෙච්ච නැති පිරිසුදු වාතය. පිරිසුදු වාතයක් ගන්න කියලා කියන්නේ අහලක පහලක කවුරුවක්වත් නැහැ. ඒ කියන්නේ මේ කාගෙන්වත් කෙලසින් නැතු හොඳ පිරිසුදු වාතයකට සර්වඥයන් සඳහන් කරන විජන වාතය කිය. ඉතින් ඒක තමයි අපිට ලැබෙන චිත්ත රූපේ නිසා අපි අබිනිෂ්ක්‍මණයක් ගැන මේ ආගමික ජීවිතේ කතා කරනවා. ඒ අබිනිෂ්ක්‍මණයත් මේ පැවිද්දත් මේ කියන අරඤ්‍යගත රුක්ක මූල සීනාසන කියන එක ඉතාමත්ම දුෂ්කර දෙයක්. බොහෝමත්ම ලබන්ට අපහසු දෙයක්. ඒ මොකද අපි අර හිතාගෙන ඉන්න චිත්‍ර රූපේ විදියට ඉතින් සිද්ධාර්ථ කුමාරයෝ යසෝදරාවට ඒ සුද්ධා රාහුල පුංචි කුමාරයා ඉපදිච්ච දවසේ ඒ ගිය ගමනට අපි කියන්නේ මහා බිනිෂ්ක්‍මණිය කියලා. ඒක බොහොම දුෂ්කරයි. ඒක සරුවචනාංශේ සරුවඤ්ඤතා ඥානෙ ලැබුවට පස්සේ උන්වහන්සේ සඳහන් කරන්නේ මේ අතහැරලා දානවා කියන එක අබිනිෂ්ක්‍මණය කියන එක මේ දාන කතාවට සම්බන්ධ කරලා කියන කතාවක් යන් දෙන්න දෙමහල්ලෝ දෙන්නෙක් හොඳටම වයසට ගිහිල්ලා ඇඹේනියත් හොඳටම නාකි වෙලා ඇඟ රැලි වැටිලා යමක් කමක් කරගන්න බෑ පුරුෂයත් එහෙමයි ඒ දෙන ජීවත් වෙන පැලත් හොඳටම දිරලා කොච්චර දිරලාද කියනවනම් පොල්ලතු පැල් වලින් හදලා තියෙන පැලේ <clears throat> විශාල බිත්ති කඩා වැටීම් සිදු වෙලා මේ පැත්තෙන් ගිය කාක්කට අර පැත්තේ යන තරමට පැල දිරලා වහලි තෙමිනෙක් ගැන අහන්න දෙයක්වත් නැහැ. ඉතින් මේ දිනට ඒව හදාවදා කරගන්න දෙයක්වත් නැහැ. ඉඩම් වස්තු මොනවාක්වත් ඇත්තෙත් නැහැ. දූ දරුවොත් නැහැ. තැම්පතුත් නැහැ. ඉතින් gedara තියෙන උපකරණ තියෙන ලිප විතරයි වෙන බුදියන්න කරන්න කියන්නේ දේවලුත් නැහැ. ඉතින් මේ ලිපේ තඹ ගන්න දර ටිකකුත් තියෙනවලු, දබු කට්ටක තියෙනවලු මුං ඇට පතක් විතර. ඉතින් රැයට මේක තඹගෙන කන්න දෙන්නට පුළුවන්කම තියෙනවා. හෙට උදේම දෙන්නම පාට බහැලා කාට හරි එක්කෝ යාප්පු වෙලා එහෙම නැත්නම් වැඩක් කරගෙන කන්න කැඩිච්ච මිට කැඩිච්ච දෑ කැටි කොටයක් තියෙනවලු ගෙදර. ඒ දෑ කැත්තෙන් කීයක් හරි හම්බ කරන්න හෙට උදේ හම්බ කරන කන්න ඕනේ හෙට රැටත් හම්බ කරන කන්න ඕනේ. ඒ තරමටම ඒ යැපෙන ආර්ථිකයක් ඉන්න මේ පුරුෂයාට අර හැමරලි වැටිච්ච අඹේනි අතාරින්නත් බෑ කියලා තියෙනවා. අර මේ පැත්තෙන් ආපු කපුට ඒ පැත්තෙන් යන ගේ අතාරින්නත් බෑ කියලා තියෙනවා. අර මුංගට පතක් තියෙන ලබු කට්ට අතාරින්නත් බෑයි කියලා තියෙනවා. දැකත් අතාරින්නත් බෑයි කියලා තියෙන ගෙවිච්චයි. ඉතින් එහෙමනම් කුමර කුමරි සැප විඳින සිටු ප්‍රාණතුරු රජතනතුරු පවත්ත නැත්තො කෙසේනම් ගීගේ අතාරින්ද කියලා සරුවත්යන්සේ සඳහන් කරනවා. ඉතින් ඒක නිසා හුඟ දෙනෙක් විශේෂයෙන්ම ගිහිව සිට භාවනා ආරම්භ කරන ලද බොහෝ දෙනෙකුට මේක උගුර හිරවිච්ච එකක් වාගේ කවදානම් මේ පවිවේකතාවය ප්‍රවකර්ෂ වූ විවේකය කවදා ලබන්දෝ ඒ සඳහා මේ අබිනිෂ්ක්‍මණය නම් වූ කඩයිම මේ කියන පිම්ම කවදා පණින්දෝ කියලා ඒක ලොකු මේ ජීවිතේකනේ සංසාරික අභියෝගයක් වෙලා තියෙනවා ඉතින් මේ සමාජික පැත්තෙන් මේ ප්‍රශ්නේ දිහා බලනකොට ඇති වෙන විදිහට කියනනම් ආගමික පැත්තෙන් මේ විවේකයට ඉර ඇඳෙන හැටි. නමුත් ධර්මයේ පැත්තෙන් බලනකොට ආගම පැත්තෙන් නෙවෙයි ධර්මයේ පැත්තෙන් බලනකොට විවේකයේ ਸਰුවචනාංශිකේ ගැන්වීම හැටියට බලනකොට කොටස් තුනකට බෙදෙනවා කාය විවේක, චිත්ත විවේක, උපදී විවේකයි කියලා. කාය විවේකයේ කියලා කියන්නේ ඔය කියන අබිනිෂ්ක්‍මණයේ වශයෙන් මිනිසුන් නැති විවේක ශූන්‍යාකාර ස්ථානයකට අරණ්‍ය රුක්ක මූල ශූන්‍යාකාරයකට කායික වශයෙන් වෙන්ව යෑමයි. අයින් වීමයි. එහෙම අයින් වෙච්ච එක පෙන්නන්නේ අපේ මේ බණ පොත්වල ඉතින් මෙතන ගියාට පස්සේ ඉතින් ඒක අර කලින් කියාපු සංකල්ප හැටියට බලනකොට ගිහිගේ අතෑරියයි කියන කතාවනෝ ගිහිගේ අතෑරපු කෙනාට ඒ කාය විවේකයේ සාතික කරගන්නන් ඒක විහාරී කියලා වචනයක් තමයි සඳහන් කරන්නේ. ඒ පුද්ගලයා කරන සෑම වැඩකදීම තනිවයි කරන්නේ. කිසි කෙනෙක්ගේ දෙවන්නේගේ අපේක්ෂාවක් නැහැ. යනකොට එනකොට කනකොට බොනකොට නානකොට පින්න පාත වරනකොට හැම දෙයකදීම ඒ තමන් තනිවම කණි කඟ වේනගේ තනි අඟ වාගේ ගුහාවක වසන තනි සිංහයෙක්සේ තනිව වැඩ කර ගන්නවා. ඒක කියනවා ඒක විහාරය කියලා. එහෙම නැත්තුව ඒක විහාරී භාවයේ ප්‍රතිපක්ෂ භාවයේ පෙන්වන්නේ ඝන සංගණිකාව කියලා. ඝන සංගණිකාව කියන්නේ නිට්ටරෝම අල්ලාප සල්ලාපේ නිට්ටරෝම කරටක් දාගෙන ඉතින් කවුරු හරි සහචරයෝ ඉන්න ඕන. සංගණිකාව සංගණිකාව කියලා කියන්නේ සමූහය. ඝන සංගණිකාව කියලා ඝනේ කියන වචනේ පාවිච්චි කරන්නේ සමූහයට තමයි. බල ඝනය කියලා කියන්නේ හමුදාවේ ඒ තුන් දෙනා තුන් දෙනා පේලි අටට හිටගත්තාම 24 දෙනෙක්ගෙන් එකතු වෙන මේ බැටාලියන් එකට අපි කියනවා ඝණය කියලා. එන්නේ ඝණේම ඉන්න ඕනේ ඒක තමයි ඒක විහාරී කමේ එහෙම නැත්නම් මේ කියන කාය විවේකයේ අනිත් පැත්ත. ඉතින් මේ දෙකේදී කාට හරි පිටින් බලලා කැමරාවකට අල්ලලා කියන්න පුළුවන් මෙයා ඒක විහාරද මේක ඝන සංගණිකාවද කියලා අහල පහල ඉන්න ගැවසෙන පිරිස වැඩි නම් ඝන සංගණිකාවේ. තනියව හිටියානම් ඒක විහාරී කියන නැත්නම් තනිව ඉන්නවා කියන කතාව තමයි තියෙන්නේ. නමුත් ඒක මේ ටිකක් ධර්මයට ගලපලා ගැලුවොත් ਸਰුවචාන්සේ සඳහන් කරලා තියෙනවා තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු කිය. යම් කිසි කෙනෙක් කොච්චර සෙනක මැද හිටියත් නැත්නම් අරණ්‍ය සීනාසන ශුන්‍යකාරවල හිටියත් තිත්තං චරං නිසින්නෝවා හිට ඉඳගෙන ඉන්නකොටත් තිත්තං චරං කියලා කියන්නේ හැසිරෙනකොට අයෙමේ ඇවිදිනකොට. නිසින්න තිට්ටන් කියලා කියන්නේ හිටගෙන, නිසින්න කියලා කියන්නේ ඉඳගෙන, සයානෝවා කියලා කියන්නේ නිදාගෙන. ඔන්න ඔය හතර ඉරියව්වේම තිට්ටං චරං නිසින්නවා සයානෝවා යාව තස්ස විගත මිද්දෝ. යම් කෙනෙක් තදබල නිින්දේ නොයේදී මේ හතර ඉරියව් පවත්වන වෙලාවේදී ඒතං සතින් අදිත්තේය සතියෙන් ගත කරනවා නම් මම දැන් හිටගෙන ඉන්නේ මම දැන් ඉඳගෙන ඉන්නේ මම දැන් ඇවිදිමින් ඉන්නේ මම දැන් නිදාගෙන ඉන්නේ කියලා මේ හතර ඉරියව්වේ සතියෙන් ගත කරනනම් උන්ද බ්‍රහ්මෙක් වාගේ තමයි කියලා තියෙනවා. බ්‍රහ්මය කියලා කියන්නේ දෙවන්නේක් නැහැ. ඒක නිසා කොච්චර සෙනෙක හිටියත් ධර්මයේ පැත්තෙන් බලනකොට ඒ පුද්ගලයා පුහුණු කරන ලද සතියකින් නම් ගත කරන්නේ ඒ කවුරු කොච්චර සෙනෙක හිටියත් බ්‍රහ්ම ජීවිතයක් තමයි ගත කරන්නේ. සෙනෙක ඉන්නකොට සෙනෙක ඉන්න බව දන්නවා. ඒත් Tamange ඉරියව්වේ තමයි හිත පවත්තන්නේ. තනිව හිටියත් පාළුවක් තනි ගතියක් කොටු වෙච්ච තනි වෙච්ච පාළු වෙච්ච ගතියක් නැහැ. ඒ ශුන්‍යාගාරයේ අබිරමාමීති කියන විදිහට මේ ශුන්‍යාගාරය මම අබිරමණය කරනවා. මගේ ජීවිතයේ මට හම්බෙච්ච උත්තරම මිලෝ වශයෙන් ditta ධම්ම වශයෙන් ලැබිච්ච ලාභය තමයි විවේකේ. ඒ සඳහා ඕනම දෙයක් කැප කරනවා. ඒක තමයි අබ්බිනිෂ්ක්‍මණය කියලා කියන්නේ. ඒක තමයි පරිත්‍යාගය කියලා කියන්නේ. සඳහා ඕනම දෙයක් අප කරන්න පුළුවන් ගතිය තියෙනවා නම් එතකොට තේරෙනවා අහල පහල ලංක කත්තේ ඉන්නවා නොඉන්නවා කතාව නෙවෙයි. ඒ පුද්ගලයාගේ හිත සතියකට නැඹුරු වෙලා තියෙනවා නම් ඔය කියන චේතෝ විමුක්තියට සප්පාය එනතන් චේතෝ විවරණයට සප්පාය චේතෝ විමුක්තිය පරිපාකයටපත් කරන ශක්තියක් මේ සතිය තුල තියෙනවා. එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ චිත්තක්ෂණය අනෙකුත් චිත්තක්ෂණ වලින් වෙන් කරලා පිවිතුරුව පිරිසිදුව පවත්වාගෙන යෑමේ චිත්තක්ෂණ මට්ටමේ විවේකයක් තියෙනවා සතිය. ඉතින් මේ දෙකම ආවොත් තමයි හොඳ කියන එකයි කියන්න තියෙන්නේ. දෙකම આવොත් හොඳ කියන එක තමයි කියන්න තියෙන්නේ. මොකද යම් කිසි කෙනෙකුට අපි කියතමු සරුවච්චන් වහන්සේම කියලා. එහෙනම් අපිට මහරහතන් වහන්සේ නමක්, අග්‍රශාවකයන් වහන්සේ නමක්, එහෙ නැත්නම් වෙනත් සේක උත්තමයන් වහන්සේ නමක් කියලා. එයත් බොහොම පුරුදු කරන ලද වශී ප්‍රාප්ත කරන ලද සතියක් තියෙනවා. හොඳට විවේකේ ඉන්න පුළුවන්. නමුත් ඒක ඒ තමන්ගේ පුළුවන්කම නිසා නිතරම සෙනගත් එක ගත කරනවා. මට බය වෙන්න දෙයක් නැහැ. මගේ හොඳ සතියක් තියෙනවා. ඒ නිසා මම කෙලසෙන්නේ නැහැ කියලා සෙනගත් එක ගත කරනවා නම් තවත් රහතන් වහන්සේ නමකට නම් ඒක තේරුම් අරගන්න පුළුවන් උන්වහන්සේ මෙච්චර වෙන දෙයක් හිටියට කෙලසෙන්නේ නැහැ කියලා. නමුත් පෘථජ්ජනයා ගන්න සම්පූර්ණ වැරදි අදහසක්. ඒ කට්ටිය කල්පනා කරන්නේ මේ රට්ටු හොඳයි කියන මේ උත්තරමයන් වහන්සේලා සෙනගෙක ඉන්නවා නම් මේක වෙන්න ඇති Brahmacharya කියන්නේ මේක වෙන්න ඇති ශ්‍රමණ සංකල්පය කියලා කියන්නේ මේක වෙන්න ඇති මේ පවිවේකතාවය කියන්නේ කියලා ඒ ඇත්තෝ සතිය පිළිබඳ දන්නෙත් නැතුව නුපුණු සතියක් සහිතව ඒ ඇත්තොත් යනවා සෙනගත් එක කටයුතු කරන්න. අර ගත්ත ආදර්ශය වැරදි නිසා. ඒ නිසා සරුවත්යන් වහන්සේ ඒ වගේම මහරහතන් වහන්සේලා උන්වහන්සේලාට පිරිසමැද හිටියත් කෙලසීම සිදු නොවුනට ඒ විනය ජනතාව කෙරේ පවතිනා වූ මහා කරුණාවෙන් උන්වහන්සේලා ආදර්ශයක් සලසනවා. විවේකයෙන් ගත කරනවා. මේකෙදී අපේ අපවත් වෙච්ච ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කළේ ඒ සෙනගත් එක්ක ගත කිරීමෙන් ලැබෙන ප්‍රෝජන ලාභ වැඩි වෙන්න පුළුවන් සමාජ සේවය වැඩි වෙන්න පුළුවන්. නමුත් මරුණට පස්සේ ඉතුරු කරන ආදර්ශය හොඳ නැහැ. ඒක නිසා ඒ දෙකම පුළුවන් කෙනත් ලෝකේ වැඩිපුර ඉන්නේ විනීය ජනතාව බොහෝ දෙනා සීලයක සමාධියක නොපිහිටි පිටසක් නිසා ආදර්ශයේ තියලා හැකිතාක් දුරට ඒ විවේකීව ගත කරනවා. ඉතින් මේක මහා කරුණාව සහ මහා ප්‍රඥාව අතර සමතුලිතතාවයක් පෙන්වනවා. මහා ප්‍රඥාවෙන් බැලුවොත් නම් කීයකෝ සත්‍ය තියෙනනම් කොහේ හිටියත් කමක් නැහැ Taman කෙලෙසෙන්නේ නැහැ කියලා. ඒ ඉතින් අභ්‍යන්තර සාධක සාසන වශයෙන් බලනකොට හරි. නමුත් ලෝකේ බාහිර සාසනත් එක්ක බලනකොට අනික් ඇත්තෝ ආදර්ශයට ගන්නේ ඥානයෙන් සල්කරා බලලා නෙවෙයි සත්‍ය තියෙන කෙනෙක් වශයෙන් නෙවෙයි මේ බාහිරෙන් පේන දේ. අන්න ඒකට සැලකිලිමත් වෙන ගතිය තමයි සරුවච්චන්හන්සේගේ තියෙන මහා කරුණා සත්පුරුෂ ගුණය. ආර්යයන් වහන්සේලාගේ එහෙම නැත්නම් මහරහතන් වහන්සේලාගේ තියෙන සත්පුරුෂ ගුණය Tamanට පුළුවන් වුණත් සෙනගේ හැසිරෙමින් සතිය පිහිටවන්න ඒක ආදර්ශවත් පෙන්වන්නට යන්නේ. අවශ්‍ය වුණොත් කරනවා. පිටින් නැතුව ඒකත් ආදර්ශයෙන් පෙන්නමුත් හැකි වෙලාවෙ හැම වෙලාවෙදීම විවේකයෙන් කටයුතු කරනවා. ඒක නිසා සරුවච්චන් වහන්සේ දැන් මෙතන චාලිකායන් විහෙරති චාලිකා පබ්බතේ චාලිකාය ගාමී කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකේ අටුවාව වෙන්නන්නේ කොහොමද? චාලිකා පබ්බතේ කියලා කියන්නේ අරණ්‍යයක්, චාලිකා ග්‍රාම කියලා කියන්නේ ගම. ඉතින් උන්වහන්සේ උදේට සිවුරු පෙරවාගෙන පාත්‍රය අරගෙන ගමට යනවා. ඒකේ මහා කරුණාවෙන් කරන දෙයක් ගම්මැසියන්ට පිම්පිනිස. මෙතන බුදුහාමුදුර කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ අද අපේ ගමට වඩිනවා අපි දාන හැන්දක් වෙදෙනවා සුඛී හෝති කියන බණ ටිකක් කියනවා කියලා ගම්මැසියන්ට පිනිපිනිස මහා කරුණාවෙන් කරුණාය උපගමන කියලා තියෙනවා. කරුණාවෙන් මිනිසුන් වෙතට පැමිණෙනවා. ඝන සංගණිකාවට යනවා. ඉන්න සභාවට යනවා. පින්නපාත යන බණ ටික කිව්වට පස්සේ ප්‍රඥාය අපගමන. නැවතත් අරණ්‍යයට යනවා. තම තමන්ගේ විවේකයේ හදාගෙන ඒ අරණ්‍යයේ ඉන්න මේ අනිකු ස්වාමීන් වහන්සේට බණ ටිකක් කියලා දීලා විවේකයේ කරු කරන්න ඕනෑ කියන ආදර්ශය පෙන්වන්නට අපව යනවා. ඒ නිසා කරුණාය උපගමනං පඤ්ඤාය අපගමනං කියලා තියෙනවා. ওই දෙක මේ පවිවේකයේ ගැන දන්න කෙනා අන්තවාදී වෙන්න නරකයි. දෙකේ එකක්වත් අල්ලන්න නරකයි. දෙක මැද ඒ කල යුතු කාරණාවක් තියෙනවා නම් ප්‍රයෝජනෙ සලකලා යන්න ඕනේ. ඒ කටයුතු කරන්න ඕනේ. තමා යෝගාවචරික බව දැනගෙනම එහෙට ගොස් නෙකලෙසි විවේකයෙන් අරගෙන ආපහු එන්න ඕනේ. ආපහු එනකොටත් කාටවත් උත්තර බඳින්න තමන් වගේ කියා ගන්න නරකයි ආව තමන්ට ත්‍රිසි කාලයක් ආය විවේක වෙන්න පුළුවන්කම තියෙනවා අන්න මේ දෙක දන්න කෙනා විතරක් ආය විවේකේ හදා ගන්නවා එහෙම නැතුව මට හොඳට සතිය තියෙනවා මට ඕන තැනක ගිහලා කොටි ගහයට උනා සතිය පවත්වන්න පුළුවන් කියලා ගියොත් තමන් නම් කෙලසෙන්නේ නැති වෙන්න පුළුවන් නමුත් වැරදි ආදර්ශයක් ඉතුරු වෙනවා නොදන්න අතබාල දරුවෝ වැරදි අදහසක් ගන්නවා ඒ වගේම නෙමෙයි මට මේ ආදර්ශය පෙන්වන්න නිසා මම අරන්නේමයි ඉන්නේ සතියක් තියෙන අරණ්‍යමයි ඉන්නේ කිව්වොත් එimhe මහා කරුණාවෙන් මේ ධර්මෙ පැතිරෙන්නේ නැතුව යනවා. එතකොට අපිට අර මේ අසරණව අන්ධ බාලව මේ මෝහය ගත කර නැත්තන්ට ආදර්ශයක් නැති වෙනවා. බුදුන් ලෝකේ පහළ වුණයි කියලා ආලෝකයක් නැති වෙනවා. අන්න ඔය දෙක මැද යන්න ඕනේ. ඒක බුද්ධ කෘත්‍යය. මේ මැදත් මේ පවිවේකතාවයේ පිළිබඳව තේමාවක් තියෙනවා. ගත යුතු පැත්තක් තියෙනවා කියන්නේ මම මේ මතකලා දුන්නේ. ඒක මේ කාය විවේකය ගැන කතා කරනකොට කය ඔය කියන විදිහේ ඝන සංගණිකාවේ වෙන් කරලා බොහෝ වැඩ දාගන්න නැතුව කම්මාරාමතා බස්සාරාමතා කියලා කර්මාන්ත බහුල කරගන්න නැතුව කතාව බහුල කරගන්න නැතුව නිින්ද බහුල කරගන්න නැතුව සංගණිකාව බහුල කරගන්න නැතුව විවේක ගත කරන්න ඕන. ඉතින් මේකේ තව පැත්තකුත් පෙන්ලා දෙන්න පුළුවන් මේ තමයි කාය සමස්තයක් වශයෙන් ඒකකයක් වශයෙන් පුද්ගලයක් වශයෙන් ගත කරනකොට ඇති. ඔය කයේ ඒ පුද්ගලට ආවේනික ලක්ෂණ වගේක් තියෙනවා. ස්ත්‍රී ගති, පුරුෂ ගති, පැවිදි ගති, නිශ්චල ගති, චංචල ගති ඔක්කොම ආවේනික ගති වගේක් තියෙනවා. ඒ ආවේනික ගති මැද සෑම මිනිස්සයන්ටම එහෙම නැත්නම් කය කියන වචනේ නාම රූප දෙක එකතු වෙලා හැදිච්ච මේ කය කියන වචනේට අත්‍යන්ත වූ ලක්ෂණයක් තියෙනවා. පන සහිත සසඤ්ඤීමි සමනකේ කියලා විතර සංඥාව සහිත මනස සහිත මේ කය කියන එකට නැතුවම බැරි කවුරු ළඟත් තියෙන එක ලක්ෂණයක් තියෙනවා. ඒ මතු මතේ තමයි පුද්ගලික ලක්ෂණ තියෙන්නේ. පුද්ගලික ලක්ෂණ වලින් අපි එකිනෙක වෙනස්. අපි කියනවා රුචි අරුචිකම් පෞරුෂත්ව ස්ත්‍රී ගති පුරුෂ ගති පැවිදි ගති උපවිදි ගති ඒවා නිතරම වෙනස් වෙනවා ඒවා සම්මුති නමුත් මේ අතරමැද තියෙනවා ඡාරය වගේ හරයක් ඒකට කියනවා කාය සංඛාර කියලා කාය සංඛාර කියලා කියන්නේ කාලඟක් තියෙන නොතිබුණොත් කය පවත්වන්න බැරි නැතුවම බැරි අච්ඡන්ත ලක්ෂණ කියලා කියන එකට. ස්වභාව ලක්ෂණ කියලා තියෙනවා. පෞද්ගලික ලක්ෂණ කියලා තියෙනවා. ඒ තමයි හුස්ම. කය සජී සංඤිනං සමනකේනං හුස්මක් පැවතිය යුතුයමයි එනිසා කාය සංස්කාර කියලා පෙන්වන්නේ අස්වාස පස්වාස දෙක. ඉතින් යම් කිසි කෙනෙක් කය සංසිඳුනවා කියලා කියනකොට යනකොට එනකොට කනකොට බොනකොට තනියම වැඩ කිරිල්ලෙන් බොහෝ වැඩ නොකරලා කතා වැඩි අඩු කරලා නින්දට වැටෙන්න දෙන්නෙත් නැතුව රකින්න එකත් කය සංසිඳ වීමක් තමයි. නමුත් කය සංසිඳීමේ අන්තිමම අඩියම සඳහන් කරන්නේ ආස්වාද ප්‍රසආස දෙකේ සංසිඳීම. කාය සංඛාර සංසිඳීම. අන්නේ එතනදී මේ කාය විවේකය කියන එක නෑ බෑ කියන්න බැරි වෙන විදිහට ප්‍රත්‍යක්ෂ වශයෙන් කෙනෙකුට අත්දකින්න පුළුවන්. ඒක තමයි සතර සතිපට්ඨානේ කායනුපසන සතිපට්ඨාන කොටස ගත්තොත් පස්සම් භයං කාය සංකාරං අස්සසිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංකාරං පස්සසිස්සාමීති සික්ඛති කියලා සඳහන් කළා තියෙනවා. ඉතින් ඒ සූත්‍රයේ ඒකට අතු ආවසපියේ නැති වුණාට අනිකුත් සාධක සූත්‍ර වලින් ගත්තාම ආස්වාස ප්‍රස්වාස දෙක සංසිඳුවමින් සංසිඳුවමින් ආස්වාස කරන්නෙමි ආස්වාස ප්‍රස්වාස දෙක සංසිඳුවමින් සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමි කියන එක තමයි සම්මතේ පිළිගත් අදහස. ඉතින් ඉස්සල්ලා තමයි සබ්බ කාය පරිසංවේදී කියන විදිහට ආස්වාස කය මුලුල්ලම ප්‍රස්වාස කය මුලුල්ලම දැක ගන්න. ඊට ඉස්සල්ලා තමයි කෙටිව ආස්වාස ප්‍රස්වාස කරන එක. ඊට ඉස්සල්ලා තමයි තියෙන්නේ දීර්ඝව ආස්වාස ප්‍රස්වාස කරන එක. නිසා දීර්ඝ ආස්වාස ප්‍රසවාස කෙටි වෙලා ආස්වාස සම්පූර්ණ මුලමදාක දැකලා ඒ ඔක්කොම හොඳට ආනාපානයත් එක්ක යාළු වුණාට පස්සේ මිත්‍ර වුණාට පස්සේ සුවද වුණාට පස්සේ ඒක සංසිඳනකොට ඒකට කියන්නේ පස්සම්භයං කාය සංඛාරං කියලා. කාය සංස්කාරයන් සංසිඳුමින් සංසිඳුමින් හුස්ම ගන්නයි කියලා කියනවා. ඉතින් මෙතනට තමයි ওই පවිවේකී කතාව බොහොම භාවනා කරන යෝගාවචරයේ පැත්තෙන් ඊ타ත්ම මේ පැලයකට වතුර ටිකක් වක් කරන්න වගේ නෙලාගත්ත මලකට පැන් ගිහින්න වගේ අවශ්‍ය කරන අනුග්‍රහය. සුත්තමය අනුග්‍රහිතය කියලා කියන්නේ සාකච්ඡා අනුග්‍රහිතය කියලා කියන්නේ බණ භාවනා කරන කෙනාගේ ආනාපානිය තුල සංසිඳීමක් ඇති වෙනවා නම් අන්නේ සංසිඳීම දක්ෂව කුසලතාවකින් යුක්තව ඉතින්ට යන්න මේ පවිවේකී කතාව අර කෙන විදිහට බොහෝ සෙනකින් වෙලා එකවගත කරනවා වගේම ආස්වාස් ප්‍රසාර සංසිඳන වේලාවේදී ආය සංස්කාර සංසිඳීම් පිළිබඳව වන්නා වූ දේශනා ධර්ම සාකච්ඡා අන්‍යෝන්‍ය අත්දැකීම් සාකච්ඡා වෙනවා. ඒව අකච්චලාභී අකසිරලාභී නිකාමලාභී කියන විදිහට බහුලකට ලැබෙන තනක් වෙන්න ඕන. වෙහසකින් තොරව ලැබෙන තනක් වෙන්න ඕන. ඍෂිසේ ලබන්න පුළුවන් තනක් වුණොත් විතරක් ඒ පුද්ගලයාට ඒ කාය මේ සංස්කාර සංසිඳනකොට ඉදිරි ගමනක් බවත් මෙතෙක් කරපු සීල සමාධි වැඩපිළිවෙලේ ප්‍රගමනයක් බවත් තේරුම් ගන්න පුළුවන්. නැතිනම් මොකද වෙන්නේ? මේ පවිවේකී කතා අහලා නැතිනම් මොකද වෙන්නේ? එවැනි පිරිසක් එක්ක වැඩ කරමින් ඒක බහුල වුණේ නැත්තම් මොකද වෙන්නේ? ඍෂිසේ නොලැබුණොත් මොකද වෙන්නේ? නිසිසේ නොලැබුණොත් මොකද වෙන්නේ? බය උපදිනවා. ඒ පුදුලේ බය උපදිනවා. මේ හුස්ම නතර වුණාද? දැන් මම මොකද කරන්නේ? එතකොට দাঁඩි දාන්න ගන්න. වමනේ ලකුණු පහල කරනවා. කරප්පන් ලකුණු පහල කරනවා. ඉතින් ඊට පස්සේ සලුවක සාදාලා නැගිටලා යනවා. ඒක නිසා මෙතන හාස්‍යයක් තියෙන. අපි ඔක්කොම විවේකයට කැමති වුණාට විවේකෙට විතර බය දෙයක් මුළු ලෝකෙම නැහැ අපිට. අපි පුදුමාකාර බයක් තියෙන විවේකේ ලඟ වෙනකොට. ඒ නිසාම සරුවචන සඳහන් කරනවා විවේකේ හොයනවායි කියලා තාටමන දුවගෙන ගියාට දීපු දවසේ බය වෙලා ගෙදර එනවා. අන්න ඒක නොවීම පිණිස ඒ පොදිලා විවේක හොයාන යන ගමනේදී විවේකයේ අකිච්චලාභී අකසිරලාභී නිකාමලාභී කියන දෙමතර නිතර ඇහෙන්න සලසන්න ඕනේ මේ විවේකයේ එනකොට අනිවාර්යයෙන්ම පිටිපස්සෙන් තනිකමක් පාළු ගතියක් බය ගතියක් ඒකාකාර ගතියක් වමනේ ගතියක් සහලවන ගතියක් එනවා ඒ මොකද මිනිස්සයා කියන්නේ සමාජශීලී සතෙක් නිසා හැදිලම තියෙන පිටසත් එක්ක ඉතින් මේ සරුවචනසේ කියපු නිසා අබිනිෂ්ක්‍මණය කරලා අර චේතෝ විමුක්තියක් පිණිස එහෙම නැත්නම් චේතෝ විවරණයක් පිණිස මේ ගමනේ යනකොට නම් 100ට 100ක්ම අනිවාර්යයෙන්ම කාය විවේකේ දෙනවා. නමුත් ගණ්ඩ අත් දෙක දික් කරන කෙනෙක් නැහැ. තෑග්ග දෙනකොට දෝත දික් කරන කෙනෙක් නැහැ. යැත්තු gedara දුවනවා. පොඩ්ඩක් නතර වෙන්නයි කියලා කියනවා. මෙච්චර ඉක්මනට මේක වෙයිද කියලා හිතනවා. අන්න ඒ බය මේ විවේකයට ඇති බය මනුෂයාගේ ආවේනික ලකුණක්. ඥානගත ලක්ෂණයක්. හරීම බයයි. ඒ නිසායි අපි මේ විනෝදාංශ හොයාගෙන තියෙන්නේ. ඒ නිසායි මේ පෞල් සංස්ථාවක් හදාන තියෙන්නේ. ඒ නිසායි අපි මේ જાතියක් හදාන තියෙන්නේ. ඒ නිසායි අපි මේ හැම දෙයකින්ම විවස්ථා හදාගෙන හැම පැත්තෙම වැටෙනකොට අල්ලන්න කවුරු හරි රක්ෂණ සංස්ථාවල් හදාගෙන ආර්ථිකයක් හදාගෙන නෑදෑ මිත්‍රයෝ හදාගෙන පට්ට කරගෙන ඉන්නේ මොකටද? මේ මම තනි වෙයි. මට විවේකී ලැබෙයි. විවිකේ ලැබුණොත් ඒක පේන්නෙම අර මරණ දඬ නියපු කර මනුෂයාට කරුල කාමරයකට දැම්මා වගේ පුදුමාකාර අසරණ ගතියක් තනි ගතියක් බය ගතියක් ඇති වෙලා ඉටී හොයන්න ගන්නවා මේ ගේ කඩාන පරිංගන යට තැනක් තියනවාද කියලා. හොරෙන් හරි පණිවිඩ අරනවා අනේ මාව කොට උනා තනි උනා කොහෙන් හරි ඇවිල්ලා මේ පිටිය කඩලා මාව කොට ගනින්නලා කියලා සාහලවන්න පටන් ගන්නවා. උන්න ඕක තමයි අපිට තියෙන ප්‍රධාන විනේ. මේක පිළිබඳව අකිච්චලාභී අකසරලාභී නිකාමලාභී කියන විදිහට නිතර ඇහෙන්න ඕනේ සක්විති රජ කෙනෙකුටවත් නැත්තේ මොන්නම වස්තු සම්පatti උපති සම්පatti දිනකටවත් නැත්තේ මොකද්ද විවේකේ විතරයි. යැත්තු පොහසත් කියලා කියන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මොකක් හරි කර්මාන්තක හිතේ දිලා තියෙන නිසා මට හරි වැඩ මම මෙහෙමයි මම මෙහෙමයි මම අහවලා මම අහවලා කිය කිය ඉන්නවා. ඊට පස්සේ මොකද මේ කරන්නේ? මම මේ විවේකේ ගණ්ඩායි මේ මේ හම්බ කරන්නේ මේව කරන්නේ මං කවදා හරි විවේකී ගන්න හදාන කියලා. අනේ උන්දට දුන්නොත් විවේකය යක්ුණට වන්න වෙනවා. බය වෙනවා. මම තනි වුණා මම මේ මට ඒකාකාර වුණා මට නීරස වුණා බය වුණා নানা ප්‍රකාර විදිහට මේ විවේකයට බයයි. ඔන්න ඔය කාරණාව අපි අහලා තිබුණොත් අපි කොච්චර විවේකයේ තඳා සටන් කරත් අපි විතර නැත්නම් මම විතර විවේකයට බය කෙනෙක් මුළු ලෝකෙම නැහැ කියලා අකිච්චලාභියෝ අකසිරලාභියෝ නිකාමලාභියෝ ඒ පුදුරාර විවේකේ එනකොට අහම්බෙන් හරි තේරුනොත් ඔන්න බය ආවා. ඒ බය වෙන්න හේතුව මොකද? හුස්ම ටික සංසිඳීගෙන ගියා. පිටින් ඇහෙන ශබ්ද අඩුවේගෙන ගියා. කය නොදැනී ගියා. මට මේ වෙන දේ කියාගන්න බැරුව ගියා. ඔන්න ඔතකොටයි මේ බය ඇති වෙන්නේ. ඕක තමයි මෙතුවක් කල සංසාරේ අපි මේ ඝන සංගණිකාට වැටුනේ. අරයගෙන් මෙයාගෙන් සාක්කි ඉල්ලා ගත්තේ. අරයගෙන් මෙයාගෙන් මේක යෝජනා ඉදිරි කරගත්තේ තනි වෙන්න බය නිසා. ඒ නිසා තනි වෙනකොට තනි වෙනවා කියන වචන පැත්තකට දාමු. භාවනා කරනකොට අනිවාර්යයෙන් කියන්නේ මං පොඩි වරහන් ඇතුලේ කාරණා දෙකක් ඉනවා සීලයක් ඇතුව මානසික සෞඛ්‍යයක් ඇති කෙනෙකුට නම් අනිවාර්යයෙන්ම මේ විවේක ලක්ෂණ පහළ වෙනවා. පවිවේක ලක්ෂණ පහළ වෙනවා. මේකට ඉස්ලාම් පහළ වෙන පවිවේක ලක්ෂණ කියන්නේ කාය විවේකයේ කියලා. ඒකට තාක්ෂණික වශයෙන් කියන්නේ පස්සම්බයං කාය සංඛාරං කියලා. කාය සංස්කාර සංසිජීවක් වෙනවා. අන්න එතෙන්දි විතර බය වෙන්නේ නැහැ කවදාකවත්. ඒක නිසා සරුවචනන්සේ කියනවා ඊට කලින් කැලේකට ගිහිල්ලා ශූන්‍යාගාරයකට ගිහිල්ලා ගහක් මුලට වාඩිලා ඇත් එක වහගෙන ඉන්න පුරුදුයක්. පුරුදු වෙනකන් වටෙන් ඇහෙන සද්ද වලින් ඉති ලොකු හයියක් එනවා. හරි හරි මම දැන් තනි වෙලා නැහැ. හිතවිලි එන තාක්කල් අපිට හයියක් එනවා. හරි හරි මේ පරණ හිතවිලි අනේ හිතවිලි. ඒ වගේම අපිට මේ අපේ ඉන්න සම්බන්ධතාවයේ පේන ඕරියන්ටේෂන් එක පේනවා. කයින් වේදනාව එන තාක්කල් අපිට හරි හරි කැලිටි ටික ඔක්කොම තියෙනවා බය වෙන්න දෙයක් නැහැ කියලා තියෙනවා. නමුත් ආනාපානට හිත සංසිඳුණයි කියලා කියන්නේ මොකද්ද? පස්සම්බයං කාය සංකාරම් කියන්නේ මොකද්ද? අන්නර හිතවිලි ලාවට අඩු වෙන්න පටන් ගන්නවා. අර වේදනාව තිබුණට නොදැනෙන තැනට එනවා. අර සද්ද ඇහුණට නැයෙන තැනට එනකොට පුදුමාකාර සහලවනවා. එක පාරට හීනෙන් බැවුනා වගේ ගැස්සිලා හැරෙනවා. කබරයා ගල්ලේ ගැහුවා වගේ සහලවල හැරෙනවා. හැරුවාට පස්සේ නැගිටිනවා දන්නෙත් නැහැ, සලුව ගසා දාන දන්නෙත් නැහැ යනවා. මේක නොවිච්ච කෙනෙක් භවනා ජීවිතේ මම මෙතුවක් කවදාකවත් දැකලා නැහැ. නමුත් මේක ප්‍රසිද්ධව කතා කරන මිනිහෙක් දැකලත් නැහැ. හැම කෙනෙක්ම මේක නැති කරන්න උත්සාහ කරනවා. මේක නැති කරන්න ක්‍රම සහ විදි අහනවා. කිසිම දෙයක් නැහැ. මේක අකිච්චලාභී, අකසිරලාභී, නිකාමලාභී කියන තුනේ පවිවේක කතාව නිසිසේ ලබන, රිසිසේ ලබන, ඇතිසේ ලබන තැනකට හිටියොත් ඒ මනුස්සයා තේරුම් ගන්නවා යකාට බය නම් සෝහන ගෙවල් හදන්න එපා. සෝහනකවල් හැදුවනම් යකාට බය වෙන්න එපා. හැබැයි එකක් තියෙනවා. ওই යකා ওই කියන තරම් කළු පාට නෑ ලෑස්තිලා ගියොත්. නැති කට්ටියගේ බයිලා තමයි අද බන කියලා උගන්වන්නේ. ඒක කරලත් නැහැ, අත්දකලත් නැහැ, ප්‍රශ්නයක්ට උත්තර දෙන්න දන්නෙත් නැහැ. ඒ ඇත්තෝ নানা ආකාර විදිහට බෝධි පූජා පවත්තන්ටයි, නූල් බඳින්නයි, බය අරින්නයි, රතන සූත්‍රය කියන්නයි নানা ප්‍රදේවල් උගන්වන. ඒව නරක දේවල් නෙමෙයි ධාර්මික තමයි. නෝ කාදාකත් එක විපස්සනා උපක්‍රමයක් වෙන්නේ ඒ බය හරහා යන්න ඕනේ. බය හරහා යෑම නේ නම් පවියකේ කියන්නේ වෙන මොකක්ද? ඕකත් එක සැරේ දෙන්න කට්ටයන් තුනකට දෙන්නේ. ඒකයි කියන්නේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක මෙන්න මෙතන මම මේ කතා කරන තැන පස්සම්බයං කාය සංකාරං කියලා ආනාපාන සතිය සංසිඳනකොට ඇතිවෙන මේ බය අද කතා කරන්න ගත්තොත් ඕනම භාවනා මධ්‍යස්ථානයක 110ක් විතර පිරිස අලුකසා දාලා නැගිටිනවා. යත් හැමදාම මෙතෙන්ට ඇවිල්ලා බය වෙලා පස්සට දුවපු කට්ටිය. මෙන්න මේක නිතර ඇහෙන්න සලස්සුවොත්. ඍෂිසේ අහන්න සලස්සුවොත්. ඇතිසේ අහන්න සලස්සුවොත් ඒ වන්සර තේනවා මට පිටකොන්දක් තියෙනවා මම මේක වැඩ අරගෙන නැහැ. මේ පිටකොන්දර පණපවන්න තමයි සරුවච්චන්හන්සේ මේ විරියාරම්භ කතාව ගන්නලා තියෙන්නේ. උන්වහන්සේ ඉස්සර වෙලා පාර පෙන්නුවේ. ආන්න එක පෙන්නකොට දවසක නැගිට්ටොත් ඒ මනුස්සයාගේ පන්නරයක් ලැබෙනවා භාවනා ජීවිතේ. ඒකට අපි කියනවා මේ පළවෙනි මට්ටමේදීම විවේකයේ පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරන වෙලාව. ඒක මේ සෙනඟක් එක්ක ඉන්නවා තනිව ඉන්නවා කතාවක් නෙවෙයි. මේ හුස්ම රැල්ල සංසිඳුණත් මැරෙන්නේ නැහැ කියලා බෙන්ලා දෙන්න ඕන. අටුවාචාරින් වහන්සේලා මතක් කරනවා හුස්ම රැල්ල සංසිඳුනහම අබැග්ගේ වෙන තැන් පහක් සංසාරේ තියෙනවලු. භවී. හුස්ම රැල්ල නැහැ. ඒක තමයි ඉතින් අම්මගේ බඩේ පෙකණි වෙලෙන් සම්බන්ධ වෙලා ඉනකොට හුස්ම රැල්ලක් නැහැ. දියට ගිහිල්ලා හිටපු වෙලාවක හුස්ම රැල්ලක් නැහැ. මැරුණාම හුස්ම රැල්ලක් නැහැ. චතුත් අධ්‍යානද හුස්ම රැල්ලක් නැහැ. සංඥා වේදේච නිරෝධේදී නැහැ. ඒ නිසා ඒ වෙලාවට බයක් ඇති වෙනවා නම් හිතෙන් අහන්න කියනවා ඔබ දැන් අම්මගේ බඩේද ඉන්නේ. නැත්නම් වතුර යටද ඉන්නේ. මැරිලාද? චතුත් අධ්‍යානද? නැත්නම් සමාපත්තියේද? අන්න එතකොට තේරෙනවා නෑ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ මේ ආනාපාන සංසිඳිලා. ඉතින් ඕකට තමයි විවේකයේ කියන්නේ. ඒකට ලෑස්ති වෙයන්. අන්න එතකොට එනවා ශක්තිය. අන්නේ ශක්තිය આવොත් විතරයි තාමත්ම ලස්සන පැත්ත උන්න පීටි පරිසංවේදී කියලා ප්‍රමෝදයක් ප්‍රීතියක් තරුණ ප්‍රීතියක් පහළ වෙන එතෙන්ට එත්තකන් සහැලවිල්ල තමයි තියෙන්නේ. එතකන් දාඩිය දැමිල්ල තමයි තියෙන්නේ. නිසා මෙතනින් එහාට යනවයි කියලා කියන්නේ ලොකු කඩයිමක්. ලොකු කියන්න පුළුවන් ඒක බාධක ජීවිත තරංගයේ ලොකු ජයග්‍රහණයක් කියලා. ආන්නේ ඒ தත්ත්වය පැන්නට පස්සේ ඒකත් හෙට ආයෙ උපදවන්න ඕන. අනිත් ආයෙ උපදවන්න ඕන. හැම පරියන්කේදී උපදවනකොට යාර තේරෙනවා මේ පවිවේකතාවය කියන එක දුන්නට පිළිගන්නේ නැති ගතියයි මනුස්සයා තුළ තියෙන්නේ. දෙපොතක් ලැබිලා මං කියෙව්වා මේ fear of freedom කියලා. මනුස්සයා නිදහස් සරණේ අභීතව සටන් කරනවා ඡන්දේ නිදහස දිනපු දවසේ පුදුමාකාර විදිහේ මිනිස්යාගේ ආත්මික බිඳිලා යනවා. කිසිසේත්ම ලැහැත්ති නැහැ මේ විවේකයේ බුද්ධ විඳින්න. එයාට ඕනේ මොකක් හරි කලබලයක්. එයාට ඕනේ ඊගා සටන. ඊගාට මම මොකද කරන්න කියලා සටන් පාටේ හොයන්ටයි දඟලන්නේ. ලැබිච්ච විවේකයේ බුද්ධ විඳින්න පුදුම බයක් තියෙනවා. ඒක නිසා අවලංගු වෙච්ච කාසියක් බාටපත් වුණා වගේ. ගණන් ගන්න තියත් අත්තටපත් වුණා වගේ තමයි පේන්නේ. නිදහස හටනේ ඉන්න පතාක යෝධයෝ ඉන්නවා. නමුත් නිදහස බුද්ධ විඳින්න එක එක්කක් නැහැ. මේ කාය විවේක මට්ටමේ. මේක දිනපු කෙනා දන්නවා අපි ළඟ කොච්චර මේ රට්ටුන්ට වෙන්නන විනෝද සටනක්ද තියෙන්නේ. එහෙම නැත්නම් ඇත්තටම විවේකේ හොයනවාද කියලා. හොයනවා නම් හැම පරියන්කයකදීම මේ ආනාපාන සංසිඳනකොට අබෝම හොඳයි. ඔන්න මං යන්නම් පළවෙනි කෙන සල්ලං වුණා කියලා. අර මොනවත් දැනෙන්නේ නැති తত্ত্বය වඩා gedara ගියා වගේ තත්ත්වයක් තේරුම් ගන්න. දැන් තමයි මම ටිකක් හරි gedett ආවේ. මෙතෙක් කල හිටියේ නන්නත්තර වෙලා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව. දැන් ඉන්ද්‍රියන බැඳිලා නැහැ. හුස්ම රැල්ලේම හුස්ම රැල්ලත් නැහැ. බය නැතු ඉන්න පුළුවන් තත්ත්වයට එනවා. එතකොට තමයි මේ ප්‍රමෝද ප්‍රීති සුඛ කියන මේ ආධ්‍යාත්මික ගමනේ සුන්දර පැත්ත දකින්නේ. අනික් කට්ටිය කන්නේ පැංගිරි පැත්ත විතරයි. ඇඹුල් පැත්ත විතරයි කාලා භාවනා උගන්නන්නත් යනවා. නමුත් යම් දවසක මේක පැන්නට පස්සේ ඇති වෙන ප්‍රීති සුඛ බුද්ධ විඳන ඒ පුදුලට ඕන කෙනෙකුට ආරාධනා කරන්න පුළුවන්. ওই කාම සුඛයට වැඩිය විශාල වෙනසක් මේකේ තියෙනවා. කාම සුඛේ සඳහා ගොඩක් නඩත්තු වියදම් වැඩි, ඉන්ද්‍රයන්ගේ සම්බන්ධය වැඩි, උච්චාවච භාව වැඩි. මෙන්න මේ විදිහට අරමුණක හිත සංසුන් කිරීමෙන් සමතෙන් විපස්සනාවේ මේ ප්‍රීති සුඛ උපදවන්න පුළුවන්. ඒකයි මනුෂකම කියලා කියන්නේ මනුෂයා විසින් මනුෂාර කරන ලොකම නිග්‍රහය තමයි කන් තමන්න කරන ලොකුම පාපය තමයි මෙන්න මේ නිර්ආමිෂ සැපය මැරෙන්න ඉස්සලා අඳුරන් දෙන්න තු මැරණ එක. එහෙමනම් ඒක තමයි කරගන්න සාපයක්. පළවෙනිම විවිකේ ලබන්න දාන්නේ. නමුත් මේ සාපේ අයින් කරුවයි කියලා කියන්නේ බුද්ධ ආගමේ උසස්ම ඵලය නෙවෙයි. මේ පීචි සුඛ නෙවෙයි. නමුත් පීචි සුඛ නැත්තම් කවදාකවත්ම භාවනා ගමනක් නැහැ. ඒ මොකද කාය සංස්කාරව සංසිඳවන්න දාන්නේ. ඊට පස්සේ පීචි සුඛ සංසිඳුණාට පස්සේ බුදුජානක පෙන්නවා පස්සම් බය අංචිත්ත සංකාරං නෑ චිත්ත සංකාර පරිසංවේදී කියලා தத்துவයක් එනවා. ඒ බුදුරට තේරෙන පටන් අර ගන්නවා අර කය ආශස් ප්‍රසාද කය සංසිඳවලා කිසියම් දෙයක එල්බගත්තේ නැති ගමනක් යනවා වගේ හොඳට භාවනාව යනකොට මේ තාම චිත්ත සංස්කාරයන්ගේ කිසිම නිවීමක් වෙලා නැහැ. ආශස් ප්‍රසාසය කයයි හිතේ මම බලගන්න බලාගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ඇතුලේ සංඥා වේදනා දෙක පිටින් මොනවත් මේ ඉන්ද්‍රිය ගෝචර ඉන්ද්‍ර මේ මෙව නැති වුණාට හෝගාල වැඩ බලවේග පේස කර්මාන්තයේ අන්තරයක් වාගේ ඇතුලේ වැඩ ඒකට ඉන්ද්‍ර දාන්න ඕන කමක් ඇද්දෙත් නෑ දුවන දුවන දුවන දුවන දිගටම දුවන ඒක සරුවචනන්සේක වචනේ සඳහන් කරනවා චිත්ත සංඛාර කියලා ඒක ගැඹුරෙන් කතා කරනවා කියන්නේ සංඥා වේදනා දෙකේ වැඩ මේ වේදනා කියන එකට පිටින් මොනවාක්වත් ඕනෙම නැහැ. අත්‍යවශ්‍යම නැහැ. වින්දන වගේක් ඇඟේ තියෙන ඇතුලේ පරණ මතක වලින් උහේ දුවනවා. නැත්නම් මේ කායේ තියෙන තාක්කල් තියුණා. සංඥා වගේකුත් දුවනවා. ඉන්න බවට සංඥා. ඉෂ්ටිර කරගන්න තියෙන සංඥා. নানা ආකාර සංඥා. මෙන්න මේවා දිහා බලාගෙනකොට මේ සංඥා වේදනා දෙක භාවනාව දැන් මනෝමූලමේ වෙනවා. කයකට සම්බන්ධ ප්‍රත්‍යක්ෂයට සම්බන්ධ සම්මුතියට සම්බන්ධ දේ ඇතුළකට ගිහිල්ලා මනසින්ම යන වැඩ පිළිලක් බාටපත් වුණාට පස්සේ එතනදිත් කට්ටිය කලබල වෙනවා. එතනදිත් සැකසහිත තත්වයකට එනවා නිකන් මේ ගොඩබිම හිටපු මිනිසෙක් වතුරට ඇදලා දැම්මා වගේ සමතුලිතතාවය ගන්න බෑ. වතුරේ නොගිලී ඉන්න දන්නේ නැහැ. ඉතින් දම්බි ගහන්න පටන් ගන්නවා. දුරම දක්ෂ පීනන කෙනාගෙන් අහුවොත් කොහොමද පීනන එකේ මේ දක්ෂම කියලා අඩුම ශක්ති ප්‍රමාණයෙන් වතුර මත පිට පාවීම තමයි පීනනවයි කියන්නේ. දඟලන එක නෙවෙයි. දඟලන තු කරන්න බෑ දඟලලා දඟලලා අඩුම ශක්ති ප්‍රමාණයෙන් වතුර මත පිට කය පාවිච්චි කරන්න පුළුවන් කරන්න තමයි යන්න පුළුවන්. අනිත් වගේ මේ කාය චිත්ත සංකාර දැකපු කෙනා චිත්ත සංකාර පස්සම්බයං චිත්ත සංකාරං කියලා සංසිඳ වීම පිණිස නැත්නම් ඒකට පොහොර දාන්න තු අවසන් නැතුව ඒ චිත්ත සංකාරයන් දිහා බලාගෙන ඒ වගේ වේගයට අනවශ්‍ය කැළඹීම් දෙන්නේ නැතුව ගත කරන්න පුළුවන් නම් ඒකේ කලාවක් තියෙනවා. ඒක අර කාය සංස්කාර සංසිද්ධ ගන්න ශිල්ප ක්‍රමෙමයි. නමුත් ඉහළ මට්ටමකින් සිද්ධ වෙන්නේ ඉන්නවනේ මේකේ සංසිද්ධීමක් වෙනවා. ඒ සංසිද්ධීම එන්නත් විශාල වීරත්වයක් අවශ්‍යයි. අබිනිෂ්ක්‍මණයක් අවශ්‍යයි. භවිවේකයේ පිළිබඳ දැනීමක් අවශ්‍යයි. අන්න එතෙන්ට ගියාට පස්සේ පස්සම්බයං චිත්ත සංඛාරං කියන එක ගියාට පස්සේ ඉතින්දි තරිට වැඩි බයක් ඇති වෙනවා. අරට වැඩි සහලවන ගතියක් එනවා. සම්පූර්ණ අනන්‍යතාවය පිළිබඳ ලොකු අභියෝගයක් එනවා. මම යා පිළිබඳව. ඉතින්දි අර කලින් ගත්ත එකයි සීලයයි හොඳේ හොඳට හිතේ රෝග නැති නිරෝගී චිත්ත සම්පත තත්වයක් ඇති කෙනෙකුට අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් වෙනවා පවිවේකතාවයට ඒක තමයි මේ කියන්නේ කාය විවේක චිත්ත විවේක ගැන දන්න කෙනා. චිත්ත විවේක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අටුවාවෙන් ඇහුවොත් එහෙම කියන්නේ අට සමාපatti කියලා. හොඳට කියන මේ හිත සංසිඳිච්ච ගතිය, සමාධි ගතිය, සමාහිත ගතිය. අන්නේ සමාහිත ගතිය සමාහිත වෙන්නේ මේ වේදනා සංඥා දෙකේ තමයි. වේදනා සංඥා දෙක වෙනකොට ඒක සංසිඳවන්න නම් මේ පවිවේකතාවය පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරලා තියෙන්න ඕනේ. ඒක කවදාකවත් කායපස් මේ කාය විවේකයක් නැති කෙනාට හිතන්නවත් බෑ. කාය විවේක කියලා කියන ගොරෝසු තත්වයක්. ඒ ගොරෝසු තත්වය සංසිඳුණාට පස්සේ තමයි ඔය සංඥා වේදනා දෙකේ තියෙන පුංචි කම්පන චංචල ගති දක් ගන්න පුළුවන් වෙන්නේ. ගොරෝසු ගොරෝසු ගතිය අයින් කරලා ලැබෙන සියුම් තත්ත්වයක්. එතනදි හුස්ම ගන්න බැරි ගතියක්, වනවන ගතියක්, සහලවන ගතියක්, දියසුලි කරකවනවා වගේ ඔය කේස් වැටියෙන් අල්ලා වතුරට ඔබාගෙන ඉන්නවා වගේ හුස්ම ගන්න බැරුව මිරිකගෙන අල්ලන ගතියක්. සමහර වෙලාවල් වලට පිඹුරෙක් දාලා මුළු ඇඟම වෙලලා ඇතුලේ තියෙන ඕජාව එළියට එන්න තරකට මිරිකන ගතියක්. නානා ප්‍රදේවල් වගේක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක සමහර වෙලාවට කවුරු හරි කරන්නා වගේ වැටෙන්නේ. පිටිපස්සෙන් අත තියලා පයින් තියලා තල්ලු කරන්නා වගේ ගතිය. නානා ප්‍රදේවන බලනකොට ඔක්කොම මේ හිතෙන් හදා ගන්න දේවල්. වේදනාවල් පිළිබඳව අපේ හිතේ අපේ මස් පිඩුවල තියෙන දේ. ඊට ඒව පිළිබඳ ඇති සංඥාවල් විවිධාකාරයෙන් යම් දවසක ඒක සංසිඳුනොත් ඒ වගේ මුලැමැදාග දකින්න තරම් සංසිඳුනොත් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා අභිප්‍රමෝදයන් කියලා අති ප්‍රමෝදයක් බුද්ධ විඳින්න. ඒක මනුස්ස මට්ටමන්නේ. මේ මනුස්ස ලෝකේ ඉඳන් જાති සැපක් නෙමෙයි එතන හම්බ වෙන්නේ අභිප්‍රමෝදයක් බුද්ධ විඳින්න පුළුවන් වෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා පුදුමාකාර විදියට අනිශ්චිතතාවයක් දීලා බයලවලා සහලවලා නම් හරියට අගාධයකට ඇදලා දාන්න හදනවා වගේ මහඹුතට ඇදලා දාන්න හදනවා වගේ මහ කද්ද කැලයක් මැදට දාන්න හදනවා වගේ කාන්තාරයකට ඇදලා දාන්න හදනවා වගේ සම්පූර්ණ පෙකෙන වැලෙන් කපලා එළියට මේ මේ බඩබොක්ක කපලා කලල එළියට ගත්තා වගේ ඉතින් අවසන් ඉතින් හුඟ දෙනකොට ඒක පේන්නේ මේ තමට කරන වදයක් කරදරයක් කියලා. ඇත්තටම මේ මේ සක්කාය දිට්ඨිය ගිලිහෙන්න හදන හැටි. නැත්නම් මේ චිත්ත විවේකයේ දෙන්න හදන හැටි. අන්නේ චිත්ත විවේකයේ දෙන වෙලාවේදී සාකච්ඡා කරලා දැනගෙන මෙහෙම තමයි මේ බුද්ධ ආදී උත්තරමනසල මේ ගමන දුෂ්කරයි කියලා කියන්නේ මේ ඇත්තටම මේ මේ වෙන රණ්ඩු සරුවලක් නෙවෙයි මේකට අවශ්‍ය කරන්නා වූ මේ සීල මේ අදි සීල භාවයටපත් කරන්න පුළුවන් ශක්තිය චිත්ත ආදිචක්ති ආදිචිත්ත භාවයටපත් කරන්න පුළුවන් ශක්ති ප්‍රඥා ආදි ප්‍රඥා භාවයටපත් කරන්න ඕන ශක්ති සහිත කෙනාට නම් අන්න පවිවේකතාවය ඊට වැඩි ලොකු පන්නරයක් ලොකු වාටියක් වැටෙන්න පටන් ගන්නවා ආන්නේ වාටිය වැටුණාට පස්සේ තමයි මේ පුද්ගලයාට ඒ අභිප්‍රමෝදය කියනා වූ අති ප්‍රමෝදයක් පහළ වෙනවා ශුඤ්ඤාගාරම් පවිට්ටස සන්තචිත්තස බිකනෝ අමානුෂී රති හෝති පස්සන්තෝ උද්‍යබ්බය නැත්තම් විපස්සනා භාවනා කරන කෙනා අමානුෂික රතියක් එන්න පටන් ගන්නවා අනේ මිනිස්සුયો මේ වාගේ මේ Taman තුල ඇත්තා වූ සංඥා Taman තුල ඇත්තා වූ වේදනා දකින්නෙත් නැතු ඒවා කවුදෝ කරපු දේවල් කියලා හිතාගෙන එව්වා නැති කරන්න උත්සාහ කරනවා මිස කවදා හෝ විවේකීක පරියන්කයට ගිහිලා කාය සංසද්ධියක් මේ පස්සද්ධියක් ඇති කරගෙන මේ චිත්තපස්සද්ධිය එනකොට මේක සම්පූර්ණ මනෝමූල තත්වයක් තියෙනවා. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියන විදිහට මේක මම මුලැමැදාග සාංශුද්ධෙන් බලන්න ඕනෑ කියලා එනකොට ඇති වෙන ධර්මෝජාව, ඇති වෙන ධර්ම රසය කවදාකවත් තර්කයකින් කවදාකවත් මේ දර්ශනයකින් කවදාකවත් ගුරු උපදේශකින් කවදාකවත් ගුරුවරයාගේ ආශිර්වාදයකින් පිනකින් කොහොමද ගන්න බෑ. අනිවාර්යයෙන්ම ඊට ඉස්සර ජීවිත තර්ජනයක් එනවා. මරන්න වගේ පේන්න පටන් ගන්නවා. ඒ සේරම හරහා යන්න නම් ඒ පුද්ගලයා මේ පවිවේක කතා අහලා තියෙනවා. සාකච්ඡා කරලා තියෙන්න ඕනේ. නොමිලේ ලබන සුළු වෙන්න ඕනේ. ඍෂිසේ ලබන වෙන්න ප්‍රති වෙන්න ලබන සුළු කෙනෙක් වුණොත් කවදා හෝ එතෙන්ට යන්න පුළුවන්. ඊට පස්සේ තමයි මේ පුද්ගලයාට අනුසේ ධර්ම පිළිබඳව උපදි විවේකය නැත්නම් උපදීන් සම්බන්ධ සබ්බූපදීපටි නිසග කියන නිවනට යන්න ඒ සමාජිකත්වය ලැබෙන්නේ. එහෙම නැත්නම් මේ අනිච්ච දුක්ඛං අනත්තං කියනා වූ ගැඹුරු ධර්මයට යන සූදානම් වෙන්නේ අර විදිහට හැම ගහලා පට්ට ගහලා හැව ඇරලා සුද්ධ කරලා තමයි ගන්නෙ. ඉතින්ට යනකොටම මේ ඉදිරියට යන ගාන මේ කෝටි ප්‍රකෝටි ජනතාවගේ එක්කෙනෙක් දෙන්නෙක්වත් නැහැ. ඒ ඔක්කොම ඊට ඉස්සෙල්ලා මේ හැව හලනකොට බයයි. මෙහෙම දඟලනවා නම් මේකට ඉතින් දුක නැති කරන මගක් කියයිද මේකේ දුක වැඩි කරන මගක් නේද කියලා මෙයාට ආඩපාලි කියනවා. නමුත් එහාට ගියේ කන දන්නවා මයිලක්වත් හෙල්ලිලා නැහැ. මරඤ්ඤං කඤ්ඤං කියන කටහඬ පැන්නට හොඳයි වරෙන් එකට මම ලෑස්ති මම සතියෙන් ඉන්නේ කියලා මුණ දුන්නොත් මොකක්වත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට විශාල නිර්ාමිෂ සුඛයක් ලබනවා. තර්කයෙන් එහෙම ගන්න බෑ. ආන්න එතන කියලාපත උපති විවේකය ලැබෙයි. උපති විවේකය කියලා කියන එක අක්‍රියෙන් කරන දෙයක්. ඇත්තටම කියනවා නම් කාය පස්සද්ධිය ලබන්න යම් ක්‍රියාශක්තියක් අවශ්‍යයි. යම් අනුග්‍රහ වගේක් ඕන. චිත්ත විවේකයට යනකොට ඒක හුඟක් වෙලාවට සිද්ධ වෙනවද කරනවද කියලා හිතා ගන්න බෑ. එතනදි තමයි අපිට ලොකු අපහසුතාවකටපත් වෙන්නේ. කවදා හෝ කිරිල්ල නතර කරලා වෙන දෙයට ඉඩ දුන්නොත් විතරක් චිත්ත විසුද්ධියේ චිත්ත විසුද්ධිය නෙමෙයි මෙතන චිත්ත විවේකයේ පණරයක් ලබනවා. ඊට පස්සේ උපදිවිවේකයේ සාත්පසීම සිදුවෙන දෙයක්. වෙන විදිහට කියනවා නම් මොනවා කරත් උපදි විවේකයට බාධායි. කයෙන්, වචනයෙන්, හිතෙන් මොන දෙයක් කරත් උපදි විවේකයට බාධා වෙනවා. අකිරිය තමයි අවශ්‍ය කරන්නේ. මේ ගත්ත පිරිසුදු බව දිගට පවත්වන්නයි ඕන වෙලා තියෙන්නේ. මේ උපදි කියන වචනේ හුඟාවක් මේ උපාදාන කියන පදයට එක බොහොම කිට්ටුවට යනවා. ඉතින් උපදි කියන එක සමහර වෙලාවට පොත්පත්වල සඳහන් කරන මේ අපේ සංස්කාර මේ ස්කන්ධ පහ පිළිබඳව ඇති මේක මම මාගේ කියා ගන්න ගතිය. එනතන තමයි මෙතෙක් ගినాපු කෙලස් ටික. තමන්ගේ තියෙන පව්. ඒව ඒව මොන්නම තාලෙකමත් මේ මිටි බිම තියන්න ලෑස්ති නැහැ. ඒකම කරේ තියාන මේකට මට කවදා මේක ඉවර කරන්න ඕ කියලා අර පව් මිටිය තමයි අපි මේ හන මිටිය වගේ කරේ තියාන පෞරුෂත්වය කියලා අරගෙන යන්නේ. ඒක උපදි කරගෙන තියෙන දැන්. ඇටුවම් බහලා තියෙන එක. ඊගාට තියෙන අபிසංකාර කියලා චේතනා ටික. මම නම් මෙව්වා මෙහෙම වෙන්න දෙන්න බෑ ආරච්චල ඉස්සරහ ඔහොම කරන්න පුළුවන් ද කියලා ඉතින් පටන් ගන්න. මේ සේරගෙම වෙන්නේ දඬු කඳේ ගැහුවාගේ අවු වෙනවා. උපති මට්ටමේදී මේවා සේරම පේනවා. මේ පරණ ඉඳලා කරගෙන ආපු එකම තන ගමන් කිරීමෙන් මෙත් ඇහිවීමෙන් සිදුවෙන දෙයක් මෙව්වට සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය බුද්ධ වචනේ තියෙන සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා කියන පද දෙකෙන් උනත් විස්තර වෙනවා. නමුත් කවදාකවත් අර කාය විවේක චිත්ත විවේක මට්ටමින් පිරිසුදු වෙච්ච නැති කෙනාට මේක නිකන් උදේහන්දාව කියන ගාථාපදයක් විතරයි. නැත්නම් සියලු සංස්කාරය දුක පිණිස පිහිටනවායි. සියලු සංස්කාරය අනිත්‍ය පිණිස පිහිටනවා කියන එක තේරුම් ගන්න මේ උපදි කියන පදේ තේරුම් ගන්න. උපදි එක තමයි අபிසංකාර කියන්නේ උපදි. මොන්නම චේතනාවක් පහළ කෙරුවත් අනිවාර්යයෙන් මේක ඇහැට කුණක් වටනවා වගේ කිරි කලයක් තෝලා ගොම කඳුලක් දැම්මා වාගේ නිසා චේතනා සම්පූර්ණයෙන්ම අතහැරලා ජීවත් වෙන්න නම් කාය විවේක චිත්ත විවේක වලින් හොඳට පන්නරේ ලබලා තියෙන්න ඕන. ආන් එහෙම යනකොට තමයි උපදි විවේකේ ලැබෙන්නේ. ඉතින් මේ උපදි සම්බන්ධව කතා කරනකොට සරුවචන් වහන්සේ කිසිපැකිලීමක් වෙලා නැහැ. බොහොම ලස්සන දේව ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා තිනවා අද කාලේ වැඩි එළියට ගන්න නැති වුණාට ඒකට හොඳ නිදර්ශන කතාවක් මේ දෙක තුනක්ම තියෙනවා. මේකටම සම්බන්ධ වෙච්ච කතාවක් තියෙනවා සර්වචනාංශගේ බුද්ධ ශාසන හොඳට පැතිලා යන වෙලාවේදී ඒ ගොඩාක් අන්‍ය තීර්ථකයන්ට ඒගොල්ලන්ගේ තියෙන මිත්‍යා මත මිනිසුන්ට තේරිලා හෝ එනතම මේ සර්වචනාංශගේ ශ්‍රාවකයන්ගේ තියෙන මේ ಗುಣ දැකලා හෝ ලාභ සත්කාර වැඩි වෙලා තියෙන සරුවත්න ශාවකයන්. නිසා හර ඇත්තන් හරීර කේන්ති ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේලා පින්නපාත යනකොටත් ගමේ ඉන්නකොටත් නගරේ ඉන්නකොටත් අරණ්‍යේ ඉන්නකොටත් නිතරම හෙන්චයියෝ දාලා බන්නනවා. නිදා නිඳා කරනවා. විවිධාකාරයෙන් නිඳා කරනවා. ඉතින් මේ බේරන්න බැරි තැන ගිහිල්ලා සරුවත්නන්සලා මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේකේ විසුමක් නැහැ. මොන දෙයකට දන්නේ හැම දෙයකටම මෙහෙම දොස් කියනවා කියලා. ඉතින් සරුවචාන් නිකන් දැන් අපේ වචන ගැන නිකන් හහහ කාලා hina වෙලා උන්වහන්සේ උදාන ගාතාවක් දේශනා කරනවා කවදාකවත් ඒ දොස් කියන අයට බණිනවවත් මේ චෝදනා කරන අයට පිටාත ගන්නවවත් මොනවත් නෙමේ ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටේ පුට්ඨෝ නේවත්තනානෝච පර නේවත්තනානෝ නේවත්තනානෝ පරතෝ දහේය ගමේ වේවා අරණ්‍ය වේවා සැප දුක් දෙකෙන් ස්පර්ශ කරනු ලබන කල්ලි නේව අත්තනා නෝ පරතෝ දහේය මේක අනුන් කරා කියලා හිතන්න යන්නත් එපා මේක තමන් වශයෙන් ගන්න යන්නත් එපා ওই දෙකටම අයින් කරන්න එපා පුසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින් කේන පුසෙය්‍යුම් පස්සා ඒ ස්පර්ශය ඒ දෝෂාරෝපණ හෝ ස්තුති උඹ ස්පර්ශ කරන්නේ උඹේ රුචි අරුචිකම් මතයි උඹේ පුළුවන්කාරකම් මතයි. උඹේ උපදීන් මතයි. නිරූපදීන් කියන පුසෙයියොන් පස්සා. උඹ ළඟ උපදීන් නැත්තම් ඔය එකක්වත් උඹේ ඇඟේ ගෑවෙන්නේ නැහැ. නිලුම්පතට කොච්චර වතුරයක් කෙරුවක්වත් නිලුම්පතේ අල්ලන ගතියක් නැහැ. ඇලපතේ වතුර කඳුල වගේ හැරිලා. ඒ වගේ ස්තුති කෙරුවත් එහෙම නැත්තම් බැන්නත් උපදී නැති කෙනාට ඒක කොක්ක වදින්නේ. ඇත්තටම කියනවා බණිනී අතේ නෙවෙයි වැරද්ද තියෙන්නේ. ඒ බැනුම් බාර ගන්න කොක්ක ගහ ගන්න Taman අතේමයි. ඒ බැනුම් වලට Taman ගැළපෙන පකුසලයක් කරලා තිබ්බනම් ආයෙ මොකුත් නැහැ. කටුමැටි පිට් එකට කෝල් ඇරිත්තක් ගැහුවා වගේ ටක් ගාලා අර බයිනකොටම මේ හිත බදා ගන්න. ඒකේ පව් කරපු හිතේ හැටි. තින්ත පොන කඩදාසියට පෑනක් තිබ්බ ගමන් මේ මේ පවුන්ටම් පෑන අර පෑනේ ඉන්න තින්ත ටික තේරෙම උරා ගන්න. නෙළුම් පතර තිබ්බට වතුර උරාගන්නේ ඉතින් දරුවත් නැතනකන උඹලාව මේ උපදීන් තියෙනවා නම් බැනුම් ආ බලමයි ළඟ උපදින මට මට කියන්න තියෙනෙත් එච්චරයි නිරූපදීන් කියන පුසෙයියොම් පස්සා ස්තුති වේවා චෝදනා වේවා උඹ ස්පර්ශ කරන්නේ උඹේ උපදීන්ෂයි කියලා ඒ නිසා ඒක අනුණ්ඩ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි තමන් ළඟ තියෙන දේ ඒක කවදාකවත් මේ යෝගාචර පින්වත් පිරිස මතක තියාගන්න ඕනේ. මේ උපදීන් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් ශක්තියක් එන්නේ නැහැ. කාය මේ කාය සංස්කාර චිත්ත සංකාර කියන දෙකෙන් පරිචයක් නැති කෙනාට. එයාට හිතෙන්නෙම මට ඊර්ෂ්‍යාකාරයක් මොනවාරි කරනවා. මට විරුද්ධව කේලම් මට බනිනවා. නැත්තම් අසවල් දෙන හරි ෂෝක්. එයා මට ස්තුති කරනවා. එයා මගේ ಗುಣ දන්නවයි කියලා අපි හැම වෙලාවෙම මේ ලාභ කීර්ති ප්‍රශංසා ස්තුති වලට තව කෙනෙක් සම්බන්ධ කරනවා. ආත්මයක් පටවනවා. සරුවත්යන් සඳහන් කරන්නේ ආත්මේ පටවනවා නම් උඹට අනිවාර්යෙන් මේ වෙනකොටත් වැඩිලා ඉවරයි. නොවදින ක්‍රමයක් තියෙනවා. Taman ළඟ උපදීන් නැත්තම් ওই කියන විදිහ Taman ළඟ ස්කන්ධයන් පිළිබඳව මම මාගේ යන ආත්මිකින හැඟීම නැත්තම් මේ කෙලෙස් කරන්නේ මම මේ මාගේ හැඟීමේ නැත්තම් වෙච්ච කෙලෙස් මම මේ මාගේ මාගේ ආත්මිකින හැඟීම නැත්තම් මේ චේතනා මම නෙවෙයි මාගේ නෙවෙයි ආත්මිකින හැඟීම නැත්තම් මේ නිකන් වාචාලකමට කටමුකරිකමට කියනව නෙවෙයි භාවිත මනසක් තුලින් නැත්නම් ඒකේ මොනම කොක්කක්වත් දෙල්ලෙන්නේ මොනම දෙයක්වත් ස්පර්ශ කරන්න බැරුව යනවා. ඒතකොට ස්පර්ශෝ ස්පර්ශ නොකරත් උපදීන් නැති කල්ලි ස්පර්ශෝ කෙසේනම් ස්පර්ශ කරාද. එනිසා අපිට රිදුමක් ආවනම් අපිට පහසක් ආවනම් ඒක ස්පර්ශයක ලකුණක් තමයි. එහෙනම් හිතා ගන්න තියෙනවා මෙන්න මේ තුනෙන් එකක්. සංස්කාර වශයෙන් හෝ ක්ලේශ වශයෙන් හෝ චේතනා වශයෙන් අපි ළඟ තාම තියෙන කුණු රඳා හිටන ගතිය. ඒ කුණු රඳා හිටින්නේ තණ්හා වශයෙන්, ද්වේෂ වශයෙන්, දික්ටි වශයෙන් මාන වශයෙන් එනතම් මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මේ වශයෙන් අනේ ඒ තුන ඒ තුන වශයෙන් දන්නවනම් කවුරු මොන જાති කෙරුවක්ක සරුවත් යන තියෙන උදාන ගාතාවක් කියන එක විතරයි ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවාත්තනාතෝ නො පරතෝ දහේය පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන පුසෙයියුම් පස්සා මේක තමයි සරුවත් යනසේ කියන පවිවේකතාවය අර කියන කට්ටිය සෙනඟ මැද ඉන්නේකවත් නිස්සද්ද තැනටලා මැදට වෙලා ඉන්න එකවත් නෙවෙයි. <clears throat> මේ පවිවේකතාවයේ මිනිස්යාගේ තියෙන පරම අයිතිවාසිකම. මානව අයිතිවාසිකම් වලින් අත්‍යවශ්‍ය දේ. අද ඉන්නේ එක එකක් කතා කරන්නේ. කෙනෙකුට කිව්වොත් මේ ස්පර්ශය ස්පර්ශ කරන්නේ Tamange උපදීන් මත කියලා නඩු දමාවි. මේ පිට නඩු දාන්න නැත්තේ මොකද? මේ භාවනා කරන පිටසක් ඉඳලා. අද තියෙන්නෙම ගහන කෙනාට ගහන එක. බයින කෙනාට බයින එක. ඉතින් ඕක ණයා වුණත් කරන දේ. ඒක නේ අපිට තියෙන ක්‍රමය. අපිට තියෙන්නේ ඔබ ගහපන්. මට බලන්න හොඳම වැඩ තමයි ගහනකොට රිදෙනවා නම් මට උපදීන් තියෙනවා. බයිනකොට හිතට වදිනවා නම් උපදීන් තියෙනවා. ස්තුති කරනකොට උඩ දානවා නම් උපදීන් තියෙනවා. එහෙනම් අපිට කවදාකවත් මේ පිරිස නෙවෙයි මේ ආත්මනේ කොහෙ ගියක් ගලවමක් නැහැ. නමුත් සරුවචනාසගේ ක්‍රමේ තමයි මේ උපදීන් මතුවෙන්න ඒ උදව් කරන කෙනාට කේලාන් කියන පරසවචන කියන බණින ගාන ස්තුති කරන කට්ටියට ස්තුති කරලා අනේ ඔයත් අඬ පිංචිද්ද වෙන්න ඕනේ මම හිතා හිටියේ මෙහෙම මම සුද්ධවන්තයෙක් කියලා නෑ මට තරහ යනවා. මට කේන්ති යනවා. මම ප්‍රතික්‍රියා කරනවා. මේකෙන් අදහස් වෙන්නේ උපදීන් කියලා මේක දන්නවට තමයි කියන්නේ මේ කාය විවේක චිත්ත විවේක උපදි විවේක කියලා මේකේ සුද්ධය තමයි සබ්බූපදී පටිනිසක්කෝ. සියලු උපදීන අතර දැමීම තමයි නිවන කියන්නේ. ඕකට විතර බය නෑ. මිනිස්සු මොන කටවක්වත්. ඒ නිසා අපිට තියෙන තන්නේ කර විවේකයට බයක්. ඉනිසයි සරුවත් යන කියන්නේ සාක්‍ය සිංහයක් වගේ වෙයන්. එහෙම නැත්නම් තනි කඟ වේනගේ අඟ වගේ වෙයන්. ওই පහළුව එන්නේ මිනිසුන්ගෙන් වෙන්වීම නෙවෙයි මේ ආනාපාන සංසිඳීම තුලින්. එහෙම නැත්නම් සංඥා වේදනා දෙක සංසිඳීම තුලින්. එහෙම නැත්නම් අනුන් කරන දේවල් වලට ප්‍රතික්‍රියා නොකිරීමේ ශක්තිය උරගාන බැලීම තුලින්. මේකට කිසි කෙනෙක් උදව් කරන්නට ලෝකේ නැහැ. ලෝකයා ඔක්කොටම පේන්නේ මේ මිනිස්සයා මේ කැක්කමක් නැති මොකක්වත් නැති මේ දේවල් වාසියට හරවන තමන්ගේ කෙලෙස් පිළිබඳවත් වගේ කියන්නේ තමන්ගේ චේතනා පිළිබඳව කියන්නේත් නැහැ තමන්ගේ ස්කන්ධයන් පිළිබඳව කියන්නේත් නැති මේ වගේ කීම්තර පුද්ගලයෙක් කියලා. ඒ පුද්ගලයා ඒක ඉස්සෙල්ලා අනුන්ගෙන් අහන්න ඉස්සෙල්ලා තමන් එහෙමද කියලා හිතා බලන්න ඕන. පවිවේකතාවය පිළිබඳව කතා අහන්න ඕනේ. ඔබට ඕන කරලා තියෙන මේ මමයක් හදාගෙන ඒ මමයා සුද්ධවන්ත කරන්නද නැත්නම් මමයක් නැති අනාත්මයක් ඔප්පු කරන්නද කියලා බලනකොට අනුන්ට ඒක ඔප්පු කරලා පැත්තක තියේදී Taman තුළට වදා ගන්නවා කියන එක හරිම අමාරුයි. ඒකට තනි අභියෝගයක් දෙන්න තියෙන්නේ අපි කොච්චරක් විවේකයට බයද කියලා. ඒක ඉතින් අපි උපන් හැටි. මේකේ සංසාර කියන්නේ උපවැත්ම තමයි. ඒ නිසා අපිට හම් වෙන හම් වෙන සෑම වෙලාවකම මේ විවේකයේ ඉස්සර කරගෙන යනවනම් ඒකට බුදුහාමුදුරු දෙන කන්ඩිෂන් තුන නැත්නම් තත්ත්ව තුන තමයි මේ පවිවේක කතා අකිච්චලාභී අකසිරලාභී නිකාමලාභී. ඉබේ ලබන නොමිලේ ලබන සුවසේ ලබන තැනකට වෙලා හිටියොත් අහම්බෙන් හරි ඕක වෙයි. එහෙම නැත්නම් අපි මේ රණ්ඩු කරන්නන් සමග ප්‍රතික්‍රියා කරන්නන් සමග එක්ක දේශපාලන සමාජික වශයෙන් ආර්ථික වශයෙන් පැකිලක් යයි. ඒත් ඇගිති ප්‍රශ්නයක් නැහැ. අපි මේක අවබෝධ කරගන්න ආසුලුව දැනගන්න ආසුලුව ගත කරනවා නම් ඒ කොච්චර අපේ තින් වැරදි වුණත් ඒක මත්තේයි අපේ පිරිසුදු භාවයේ පිණිස මත්තේයි අපේ පවිවේක දාය පිණිස වෙනවා. හැබැයි ඉතින් පටන් ගන්න බෑ. පටන් ගන්න ඕනේ කායි විවේකයෙන්මයි. ඒක පිළිබඳව මේ ඇත්තන බණ කියන දැන මේ සෑම කෙනෙක්ම මේ වෙනකොටත් විශාල ඥාති පරිවර්තයක් අතහැරලා නැත්නම් කුඩා ඥාති පරිවර්තයක් අතහැරලා. විශාල වස්තු භෝග ප්‍රමාණයක් අතහැරලා නැත්නම් කුඩා වූ වස්තු භෝග ප්‍රමාණයක් අතහැරලා. මේකෙන් ගත්ත ආදර්ශය තමයි අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒක කවදාක සමථ විපස්සනා දෙකෙන් පණර ලැබෙන්න තු වෙන්නේ නැහැ. නමුත් ඒ කොච්චර පණර ලැබුණත් මේ කතා අහලා මෙහෙම ධර්ම සාකච්ඡා කරලා මෙහෙම පිරිසක් එක්ක ඉඳලා සරුවචන් වහන්සේගේ ආభాෂය ඉදිරියට තියාගත්තේ නැත්නම් අපිට තනියෙන් මේ ගමන යන්න බෑ. ඒ නිසා මේ ධර්ම කොටාස මේ කරන වැඩවලට පුළුවන් තරම් නිලබු මල් ටිකට පවන් වතුර වට්ටන්න පැන් ඉහින්න වගේ භෝගයකට අවශ්‍ය වෙලාවට වතුර දාන්න වගේ නිසල් ප්‍රමාණයට දාලා තම තමන් මේ විශාල කැපකිරීමකින් කරගෙන යන මේ විවේකයේ කාය විවේකයෙන් අතර වෙන්නේ නැතුව චිත්ත විවේකයෙන් අතර කරන්නේ නැතුව සබ්බූපතිපටි නිසග කියන උපදි වියේකේම නතර කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා